එදා මෙදා කාලය තුල මේ වටිනා ශාද්ධර්මයේ පැවතුනේ මේ වගේ දේශක ශ්‍රාවක සම්බන්ධය හරහා. කෙනෙක් ඒක දේශනා කරනවා අනිත් පිළිසහගනි. මුලින්ම දේශකයන් වහන්සේ වුණේ සර්වඥාන්සේ. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ඒ කියන්නේ මේක දිගට පවත්වන්න ඕනේ නිසා මේ වගේ අවස්ථාවල් ඇති කරගන්නවා එක්කෙනෙක් එක දේශනා කරනවා තව කෙනෙක් නැත්නම් පිටිසක් ඒ පාගෙන ඉන්නවා ඉතින් මේ විදියට පැවතගෙන එනකොට මේ දේශනා සඳහා අපි මාතෘකා කරන්නේ ਸਰවචන් වාසික ධර්මස්කන්ධයමයි ඒ සඳහා අපි 84000ක් කියලා නම් කරලා තියෙන ඒ ධර්මස්කන්ධේ කොටසක් අරගෙන අපිට පිළිගැලපෙන තේරෙන තාලෙට අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන් තාලෙට අපි කාලානුරූපෝ දේශනා කරා. අද මේ පිටස වෙනුවෙන් මේ බණට ලෑස්ති වෙනකොට මම මේ උද්දෘතය ගත්තේ පහාරාද සූත්‍රය. මේ පහාරාද සූත්‍රය ප්‍රසිද්ධ සූත්‍රයක්. මේ වගේම මේ සර්වඥාචර්ය ඉදිරිපත් කරන පාඩයක් පහාරාද සූත්‍රයටම සීමා වෙච්ච එකක් නෙවෙයි අනිකුත් තැන්වල දක්වන්න පුළුවන්. පහාරාද කියලා කියන්නේ නාග ලෝකේ නායකයෙක්. අපේ පොතේ ඉගෙනීම් හැටියට මේ නාගයෝ ජීවත් වෙන්නේ මහා සමුද්‍රයේ. ඒ මේ පහාරාද අසුරේන්ද්‍රයා මේ අසුරේක් අසුරේන්ද්‍රයා බුදුජානක මතකට ඇවිල්ලා තමන් නායකත්වයේ දරන තමන්ගේ අධිකා දීක්ෂණ ශක්තිය තියෙන අධිකාරී ශක්තිය අර්ථ තියෙන මහා සමුද්‍රයේ ලක්ෂණ වර්ගයක් කතා කරනවා. කතා කරලා සර්වචනාචෙන් අහනවා දැන් ඔබ වහන්සේ මේ දේශනා කරන ධර්මිනේ මේ වගේ ඔබ වහන්සේට පිටු කරලා ගොනු කරලා කියන්න පුළුවන් කර්ම තියෙනවා කිය. ඉතින් බුදුරජාණන් හරියටම පහරාදාස් වෙන්දා කියපු කාරණාවලම ඡායාවක් වශයෙන් මේ ධර්ම විනය ලක්ෂණ සංසන්දනය කිරීම මේ පහාරාද සූත්‍රය කියන. අන්නේකදී මේ පහාරාද ශ්‍රේණිය බුදුහාමරණ දෙවිලා සඳහන් කරනවා මේ පොළවේ පෘථිවියේ භූමි භාගයෙන් වැඩි කොටසක් පිටින් තුනෙන් දෙකක් මහමුදේ යට වෙලා තියෙනවා. ඒකේ විවිධ අතුයිති විහිදලා මහා සමුද්‍ර කුඩා සමුද්‍ර වශයෙන් මේක බෙදලා තියෙනවා. ඒකේ තොටුපළවල් නැත්තම් කියනවා ඉම මායිම මොදු තීර ගත්තොත් විවිධ පැතිකඩ තියෙනවා. કોઈ පැතිකඩෙන් කවුරු ගිහලා රස බැලුවත් මෙච්චර මහා සාවිශාල මහා සාගරේ තියෙන එකම රසයයි කියලා යා කියනවා. ලෝණ රස, ලුණු රස. ඒක කදාකත් අඩු වෙන්නේ නැහැ. ඒක හැමදාම හැම තැනම එකම රසයි කියලා. ඒක ලහන පුත්‍රජානංශයේ මෙයාගේ ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ ධර්ම විනයෙහි නැත්නම් ශාසනය කියලා ගනිමුකෝ මේ ශාසනයේ මෙයාගේ එකම රසයක් තියෙනවද විවිධ රසවල තියෙනවා කියලා. ඉතින් දැන් කාලෙත් ඒක ඇහෙන ප්‍රශ්න තමයි මේ බුද්ධ දේශනාව නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ මේ ශාසනය තේරුම් අරගන්න කොයි එක තේරුම් ගත්තොත් හරිද? පටිච්චසමුප්පාදේ තේරුම් ගත්තොත් හරිද? චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් හරිද? සීල සමාධි ප්‍රඥා තේරුම් ගත්තොත් හරිද? රාග දෝෂ මොහ තේරුම් ගත්තොත් හරිද? මේ විදිහට හරි පැතිකඩ රාශියක් තියෙන නිසා ඥානයේ තර්කයේ එහෙම නැත්නම් අධ්‍යාපනයේ යහන්න ගන්න කට්ටිය පඹගාලේ පැටවෙච්ච හිවලෙක් වගේ පටලයි. කොයි අතට යනවද කියන්න බෑ. මොන්න තායිමත් පිටු කරන්න බෑ. ඉතින් මේ පටිච්චසමුපාදයේ පැත්තෙන් බුද්ධහාරු ඉගෙනගෙන කටයුතු කරන එක නම් එයාට තේරෙන්නේ නැහැ කොහොමද චතුරාර්ය සත්‍යයට බුද්ධහම ගුණ කරන්නේ කියලා. එයාට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන එක. එහෙම නැත්නම් රාග දෝෂ මොහොත කොහොමද කොරු කරන්නේ මේ විදිහට හේතුඵල ධර්ම තේරුම් ගන්න බෑ ඒක නිසා එදා පටන් අද දක්වා මේ බුද්ධ වචන වලට විවිධ අර්ථකථන තියෙනවා අපි හිත අටුවා කියලා කියන්නේ මේ අපේ ලංකාව අටුවා කතාව වලට ලෝකෙම ප්‍රසිද්ධයි ඒක ලාංකිකය දන්නේ නැහැ ත්‍රිපිටකය බුද්ධ වචනය සාමාන්‍ය ජීවිතයට ලං කරනකොට ඒකට අර්ථ දීම ඒක ගැන දන්න ඒවකට ඉන්න ධර්මවිනය දන්නේ නැත්නම්ගේ නැත්නම් මහා නායක හඳුරුගේ සිද්ධිය. ඉතින් භාවනා කරගෙන යන කෙනා ගත්තොත් එයා තමන් භාවනා කරපු හැටියට තමයි ධර්මයේ දිගෑරෙන විදියට පොත් කියනවා. අධ්‍යාපනය කරලා දීලා ශිෂ්‍යයන්ට උගන්වන කෙනා මූලධර්ම පැත්තෙන් වෙන විදියකට ඒවට අර්ථකථන දෙනවා. රාජ්‍ය නායකයන් තව විදියකට අර්ථකථන දෙනවා. එක එක පැතිවලින් දීලා ඔය බුද්ධකෝස ආචාර්යයන් වහන්සේ ලංකාවට එන වෙනකොට ලංකාවේ අටකතා රචනය එහෙම නැත්නම් කියනවා විතර කතා සැපීම කෙලෝරක් නැතුව සීමාවක් නැතුව සම්පූර්ණ ගමෙන් ගමට රටෙන් රටට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන තරම් පුස්කොළක කියමනක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව හැම කෙනාම ධර්මයක් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඒක කරන්නේ එක පැත්තකින් බලන්න. ධර්ම පැත්තෙන් බලනවා, විනය පැත්තෙන් බලනවා, භාවනා පැත්තෙන් බලනවා, පොත් කියවන පැත්තෙන් බලනවා, උගන්වන පැත්තෙන් බලනවා, විවිධ පැත්තෙන්. පස්සේ එවකට ඉන්නේ මේ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දැන් මේක දිගට දිගට දිගට ගියොත් මේ මොනම සීමාවක් නැහැ හැම කෙනාම ලියනවා ඒක නාලියන එක නම් මේක නට ගැලපෙන්නේ මේ නේක නේක අරකට ගැලපෙන්නේ මේ ප්‍රශ්නේ කරා බුද්ධක සාචාර්ය වහන්සේට කියලා තියෙනවා මේ වගේ පිටු කිරීමක් කරන්නයි කියලා අපි ගුණයක් ඇති කරගෙන මේකට කතා ශරීරයක් ඇති කරන්නේ මේකට ව්‍යාකරණයක් ඇති කරන්නේ මේක පිළිවෙලක් කරන්නේ ඉතින් ඒ වෙලාවේදී ඒ හෙලාතු ආව තිබිච්ච දේවල් ඔක්කොම කියවලා බලලා ඔය පාළි අටුවා පොත මුතුක සාචාර්ය වංශ ලිව්වා. ඒකට ඒ සුදුසුකම් පෙන්න බේර තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒ ටික ගත්තාම මේ උස පොත් පිටියක් තියෙනවා. අද උනා ඒ අටුවා කතා. ඉතින් ඒ උනාශේත කියන ගෞරවය නිසා ඒ පිටු කිරීමේ දක්ෂකම නිසා අංග සම්පූර්ණ වැඩි කරපු නිසා ඔක්කොමලා ඊටපු ලොකු හඳුරුරු ඒ බුද්ධ කෝසාචාර්ය මහන්සගේ පොත් ඉතුරු කරලා ඒව කර තිබුණ අනිත් සිංහල අටුවාව සේරම පුච්චලා තියෙනවා. එකතු කරුවාට පස්සේ රුවන්වැලි ඡාය තරම් ගොඩක් තිබුණා. ඉනේ තිබ්බට පස්සේ මාස 3ක් ඉදිරියට ගත්තා. එහෙම කියනවා අටුවාවල කියලා කියනවා. ඒකට තමයි අද කියන අටුවාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා මේ එකම බුද්ධ වචනේ උනාට එක එක පැති වලින් රස බලන්න ගත්තාම එක එකකට එක එක දේවල් වැටේ. ඉතින් අර හොඳ වෙලාවට පහරාද අසුරේන්ද්‍රය බුදුහාමුදුරු ඉන්න කාලෙම මේ ප්‍රශ්නේ අහලා කියනවා. මම ඉන්න අධිරාජ්‍යයේ මගේ වැයිකේ මම බලා ගන්න කොටසේ මහමුදේ එකම රසයයි. ඔබවහන්සේ මේ බලා ගන්න ධර්ම විනය කොටසෙහි එහෙම එකම රසයක් නැත්නම් මොනවද කියන සුවිශේෂතාව කියලා. බුදුහාමුදුරුවෝ රචනා සිය දාපි මහරජ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ යම් විදියකට පහරාදය ඔබ අධිකාරිය පවත්තන මහා සාගරය එකම රසයක් ලෝණ රසයක් තියෙනවා නම් ඒව මේව කෝපාරාද ඉම ධම්ම විනයේ ඒක රසෝ විමුක්ති රස. මුළු ධර්ම විනයම තියෙන එකම රසය විමුක්ති රසය. විමුක්තියට යොමු වෙච්ච ගතිය. ඉතින් මේ පැත්තෙන් බැලුවොත් ධර්මයෙන් දෙන සරල වෙනවා ඍජු වෙනවා තේරුම් ගන්න පුළුවන් වෙනවා. විමුක්තිය පැත්තෙන් බැලුවොත් විමුක්තියෙන් බලන විදිය විතරක්ම නෙවෙයි තියෙන්නේ. ගොඩාක් පැතිකඩවල් තියෙනවා. මේ පැතිවලින් බලනකොට ඒ සංකරතා ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ධර්මය පිනය දෙක විමුක්තිය පිණිස බලන්න ගත්තොත් ඒකෙත් විමුක්ති જાති දෙකකට බෙදන්න පුළුවන් තමාගේ විමුක්තිය තම අනුන්ගේ විමුක්තිය කියලා. මේ දෙකේදී සර්වචනන්ත පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ඉස්සල තමන්ගේ විමුක්තිය බලලා පස්සේ අනුන්ගේ මුක්තිය බලන්නේ කියලා. මේක ඉතර ජනප්‍රිය පාඩමක් නෙමෙයි. මුගව දෙනෙක් හිතනවා තමන්ගේ ගෙදර මරගාරය තිබුණාට ලෝකෙට ප්‍රකාශ කරන එක ලේසි නිසා අනුන්ගේ මුක්තියට කටයුතු කරන එක ලේසි තමන්ගේ මුක්තියට කටයුතු කරනට වඩා කියලා. නමසරවචනන්ගේ අරවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලදී කියලා තියෙන නිසා විමුක්තිය තමන්ගේ විමුක්තිය පිට කටයුතු කිරීම සහ අනුන්ගේ විමුක්තිය පිට කටයුතු කිරීම කියලා දෙකක් තියෙනවා. ඒතරේ තමන්ගේ යුක්ති පින කටයුතු කරන්න ඇත්තෝ තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරවන. එතන යෝගාවචරය කියලා කියනවා. නමුත් ඉන්න බෞද්ධ ජනතාවගෙන් බොහෝම සුළු පිටසක් යෝගාවචරය ඉන්නේ. අනිත කොහොම ඇත්තෝ බෞද්ධය කියා ගන්නවා. ඒගොල්ලෝ බාහිර පොදු වශයෙන් විමුක්තිය නැත්නම් අනුන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරගෙන යනවා. ඒ ඇත්තන තියෙන සාසන කියන්නේ දාන සීල භාවනා කියලා. එනිසා ගෘහස්ත බෞද්ධයන්ගේ බෞද්ධ වැඩපිළිවෙලට කියන්නේ දාන සීල භාවනා. එතකොට ගෘහස්ත වුණත් පැවිදි වුණත් නැත්නම් අගාරික වුණත් අනගාරික වුණත් තමන්ගේ යෝක්තිය විසඳ කටයුතු කරන කට්ටියගේ සාසනය කියන්නේ සීල සමාධි ප්‍රඥා. මෙතන දෙකොල්ලම ඉන්නවා. ඒක අද ධර්ම දේශනා කියන විශේෂත්වය. මෙතන ඉන්න සාමාන්‍ය බෞද්ධ කටයුතු කරගෙන විමුක්ති රසය පිළිගන්නේ නමුත් තාම තමන්ගේ විමුක්තිය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරපු පිස්කුති. ඒ වගේම ඒකත් කරලා අනත්තකත් කරන ගමන් තමන්ගේ විමුක්තිය හොයන තමන් බණ භාවනා කරලා මගේ සීල සමාධි ප්‍රඥා පුරව ගන්න ඕනේ සම්පූර්ණ කර ගන්න ඕනේ මුචි ලබා ගන්න ඕනේ කියන ප්‍රයෝගුත් තියෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ මේ හම්බෙච්ච කාලය ඇතුළත මේ දෙගොල්ලටම යම් ප්‍රමාණයක ගත යුත්තක් හරයක් ඇති ධර්ම කොටාශයක් මෙහිලා ඉදිරිපත් කරන්නයි ඒකයි මම මේ පහරාද සූත්‍රයේ තිබිච්ච මේ ඒක රසෝ විමුක්ති රසෝ කියන බුදුබණ පදේ තියාගත්තේ. ඒක නිසා මේ ධර්ම විනය දෙකේ තියෙන මේ විමුක්ති රසය අපිට දැනගන්න පුළුවන් බුදුචානන්සේ පෙන්නන අපි නිතරම කියන ධර්ම රත්නයේ ගුණ දිහාවන සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ ඒහිපත්තිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුදුචානන්සේ දේශිත ධර්මයේ සුවක්ඛාතයි සුවක්ඛාතය කියන්නේ ලස්සනට කියලා කියනවා කියන්නේ සුත්තු අක්ඛාතෝ කියන පදේ තමයි හුඟක් වෙලාට අටුවා ප්‍රිය කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ගැඹුරු දෙයක් මේ කතා කරන්නේ. කිලිම කියනවා මේ ජීවිතේ සම්බන්ධ නැති දෙයක්. මේ ජීවිතේ පිළිබඳ ඇලීගෙන බැඳීගෙන විලීගෙන ජීවිතය මේකටම ගත කරන්න හදන කාමභෝගී පිටිසකට මේ ලෝකයට අදාළ නැති ධර්මයක් ඉතාම සුන්දරව දේශනා කරනවා කියන එක සාමාන්‍ය පුදුලිවර කරන්න බෑ. ඒ නිසා බුදුජානනාංශගේ සවක්ඛාත දේශනාව අනිර පොඩි බබෙකුට තිත්ත කසායක් වන්න වගේ. දෙමව්පියෝ දන්න මේ කසාය දුස්සෝ වෙනවා කියලා. නමුත් දරුවා කටට බෙහෙත් දාපුවම් පිඹිනවා. ඉතින් ඒකට බබා වඩාගෙන හක්කට අත් දෙක තියලා කට ඇරවල බෙහෙත් මේ හැන්ද හැන්ද බොනකොට ඒක සුන්දර වෙලා නෙමෙයි නමුත් සර්වඥාන්සේ දෙන ක්‍රමය මෙච්චර කාමභෝගී මෙච්චර භෞතික සම්පත් වලට ඒකටත් වෙලාම කියන්නේ ජනතාවට මේ ලස්සන ගැඹුරු ධර්මයක් දෙනකොට උන්වහන්සේගේ සක්කාත ගුණය කියලා කියන්නේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ උන්වහන්සේගේ ඉදිරිපත් කරනකොට නිකන් බබෙකුට සුරංගනා කතාවක් කියන වගේ බොහොම ලස්සන විස්තර සහිතව කියලා දෙනවා දානයක තියෙන ආනිසංශ. දානයක ආනිසංශ විවිධ පැතිලින් පෙන්නලා දෙනවා. මේ ජීවිතයටත් වාසිදායකයි, මත්‍රත් වාසිදායකයි, අනාගතයටත් වාසිදායකයි. තමන්ටත් වාසිදායකයි, දෙන්නට ලබන්නටත් වාසිදායකයි. කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ හොරු මසුරු ඉන්න ලෝකයේ දන් දෙන මිනිසයා ධර්මයක බබලන හඳ වගේ නිතරම ජයක් ලබනවා. මේ විදිහට උන්වහන්සේ මේ දාන කතාවෙන් පටන් ගන්න මොකද අපි තේරම කෑම කන જાතියක් හින්දා. කෑම වේලක් හම්බෙච්චාම කෙනෙකුට ආනිසංසය බඩගින්නේ නැගෙනාට තේරෙනවා. ඉතින් ඒකම තමයි බඩගින්නේ නෝ කෑම දීපුවාම ආ මේ මිනිස්සේ වගේ සපක් විදිහට කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ කතාවට බෞද්ධ අබෞද්ධ කවුරුත් වගේ කැමති දාන කතාව. ඒ දාන කතාව කරලා ඒක නිකන් මොන්ටිසෝරි පන්තිය. කරලා ඒකෙන් දක්ෂ වෙච්ච යත්තන්න කියනවා දානයේදී උඹ දෙන්නේ ওই දසදාන වස්තුව අන්නපානං කරන්වත්තම් මාලා ගන්ධ විලේපණං ආදී කැම බීම ඉඳුන් ඉඳුන් මල් ගඳ විලවුන් ආලෝක පූජාවල් වගේ දේවල්. ඒක ප්‍රමාණ කරන්න පුළුවන්. අච්චර ගානකට දෙනවයි කියලා කියන්න පුළුවන්. ලබන ගානක් ප්‍රමාණයි දෙන ගානක් ප්‍රමාණ කරන්න පුළුවන්. මම 29කට සාංගික දානයක් දුන්නා. ඒකේ වංගඩි මෝල්ගත් දානයක් දුන්නා. නාන ප්‍රකාර විදිහට කියන. නමුත් ඒක වැඩි කල්පනා කරලා බලන සීලේදී අපි දෙන්නේ අභේදානි. සීලේදී අපි සතුන් මැරීමෙන් වැළකෙනවා මැරෙන්න ඉන්න සත්තු කොට දානවා અભේදානෙ දෙනවා ඒ වගේම හොරකම් නොකිරීමෙන් වස්තු හිමියට බය වෙන්නේ නැති වෙන්න અભේදානයක් දෙනවා කාමීච්ඡාචාරය නොකිරීමෙන් කාම වස්තු හිමියට බයක් නොවෙන්න අපි ඔබ බලා ගන්න. බුදුන් කියලෙමින් මේ සතියෙන් පරිපතනෙන් අයින් වෙනකොට කෙනෙකුට හිතෙදී බයින් අයින් වෙනවා. ඒ නිසා සීලය දානයක්මයි හැබැයි ප්‍රමාණ කරන්න බැරි කුසලයක් සිද්ධ වෙනවා. සීයතාපි මහා සමුද්දෝ මහා සමුද්‍රය වගේ තමයි එක චිත්තක්ෂණයක් සිල්ලක්කෝ. මහා මෙරතරන් දන් වෙනට වැඩිය ලේසි. ලේසි කියන්නේ ප්‍රඥාන්තය. ඒකේ මහා කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි දන් දෙන්නේ නැති කෙනාට දෙල්ලකින්ද බෑ. දන් දෙන කෙනා සිල් රැක්කේ නැත්තම් කඳ බඩ තියෙන ඔළුව නැති කෙනෙක් වගේ. ඇවිදින මල මිනිහක් කවන්ද රූපයක් වෙනවා. නිසා දානෙත් දීලා සිල්ලෙත් රකින්න නම් දානේ අනුජත තේරුම් අරගන්න ඕනේ. ඒකට ගොඩාක් සල්ලි යනවා. තව කෙනෙක් අවශ්‍යයි. වෙලාකලාව තීන්දුව කරන්න ඕනේ. ගොඩක් වැඩේ නම් සීලේදී තියෙන්නේ මොනම හතයක්වත් පිරම් වෙන්නේ කොහෙවත්වත් යන්න ඕනේ නෑ. නොකලියුතු නොකනත්කම් නොකිරීම පමණයි. ධානයේ තියෙන කලේතු ගොඩාක්වත් පිළිවෙල. සීලේ තියෙන නොකලේතු නොපනත් ගන්න නොකර සිටීම. එතකොට ආනිසංස වශයෙන් දාන කන්දක් දෙනවට වැඩි එක තක්ෂණයක් සිරලා කෙනෙකුට. මේක බුදුජානක හොඳ ලස්සනට දානීය හිත උනන්දු කරවලා ශ්‍රද්ධාව ඇති කරලා ආනන්දේ සපකමෙන් හදලා කරුණාමයි කිය උගන්ලා කියනවා ඊටදී උඟාවක් වටිනවා මැරෙන්න ඉන්න සතෙක් ඉන්නවමරයි ඉන්නේ. කණ්ඩ කොච්චර දුන්නට වැඩිය මරණයෙන් ගලවලා දාන්නේ. වරකමෙන් බෙන් වෙලා වස්තුවේ මෙහාට බය නැති වෙන්නේ ඉඳාරෙන එක. කාමීත්‍යචාරය නොකර කාම වස්තු හිමියට බය නැති කරලා බොරු කියලා මේ සත්‍ය නයික. නමුත් අපි බෞද්ධ වශයෙන් දන්නවා අපි දානෙට කොච්චර එළඹ පෙළඹ වාසය කරා. සීල දකින්න කොච්චර අඩු පිරිසක්ද යෙදෙන්නේ කියලා. ඒත් ආනිසංස දසදහස් වාරය. වේදමත් ඇත්තෙත් නෑ. යන්න ඕනෙත් නෑ කොහෙවත්. කරන්න දෙයක්වත් නෑ. නොකර ඉඳයි තියෙන්නේ. ඒකෙන් කියන දානෙට වැඩිය සීලය දන්න මිනිහ ප්‍රඥාවන්තයි. ඊට පස්සේ අම්පිට කෙනෙක් පෙළඹුණයි කියලා හිතමු. දානෙ දෙන ගමන් වරින් වර සිල් ලකින්ද? නොකල යුතු නොකනක් කරන්න. එයාට තේරෙන පටන් අර ගන්නවා. මේ සීලේදී අපි යන්තමට හරි අඩගාගන්නේ වාග් ద్వාරය සහ කාය ద్వාරය විතරයි. ඉගෙන කටයි කයයි. මනස අවලංග තියෙමයි තියෙන්නේ. නැහැදිච්ච ගතියමයි තියෙන්නේ. බට්ට පඳුරු ගතියමයි තියෙන්නේ. ඉල්ලුද්දක් හදගෙන බාපණයක් දාගෙන බොහෝ වෙලක් මුඩ වැලිපණුවක අපි සම්පන් කර කර හිටියට හිත ඇතුලේ කොච්චර දාන කාමයක් තියෙන්නේ කියලා. හිත ඇතුලේ දැඩි ද්වේෂයක් තියෙන ඉඩ තියෙනවා. හිත ඇතුලේ දැඩි මෝහයක් තියෙන ඉඩ තියෙනවා. ඒකට යාට වෙනවා මේ පිටින් මේක කායම් කළ දිනුනට පිටින් පිටාර කරපු ඇතුලේ අසුචි කරපු කලයක් වගේ කියලා. වැඩි කල් කරන්නම් වෙන්නේ නැහැ. අර තේරෙන්න පටන් ගන්නවා මෙච්චර මහන්සිලා මම දානින් පටන් ගන්න සීලයට ගිහිල්ලා මේ කය වචන දෙක සකස් කරගත්තට මේ පිටින් පින්තාර කරට අසුචි කලයේ තියෙන අසුචි ගඳ නිතරම මෝදු වෙනවා. කලයේ අත ගහගොම අත ගඳ ගන්න. ඒක තමයි තේරුම් පටන් ගන්නවා මේ වගවීම ආධ්‍යාත්මික වගවීම එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ හිත හදාගන්න කියන. ඒකට යන්නේ මේ කාය වචන දෙක හදලා. කාය වචන දෙක විස්තර ගොරෝසු විචක්‍රමණය වෙන කෙලස් කියන තරම්. ඒක තමයි කරන්න විතරමයි ඒ ඇතුලේ තියෙන කුණ පේන්නේ. ඒ කුණ පේනකොට පස්සේ ඒක වසංගමනේ ඉන්න බෑ. ඒකට හරිනවා එහෙම නැත්නම් ඇතුලේ තියෙන හිතක් පොඩ්ඩක් හදා ගන්න එපා. ඔන්න ඒකට කියනවා ගිහියක් තර කියනවා ඔන්න දාණයෙන් සීලෙන් භාවනාවට නැගින්න ඕනේ කියලා. එතෙන්ද ගියාට පස්සේ සීලේදී අපි බය අනුන්ට දෙන්න කියන බය නොදී අභය දාන දෙනවා. භාවනාවේදී ඉස්සලකන සමතේදී මෙතෙක් කල් අපි නොදැන හිතේ පළපදියම් වෙලා තිබුණ නීවරණ ධර්ම ටික දීලා ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ අඟුරු අරගෙන කිරි වතුරෙන් හොද හොදා කළු පාට නැති කරන්න හදනවා වගේ. දැන් මේ භාවනා කරපු කට්ටිය දන්නවා ඒ ඔච්චර දන් දීලා ඔච්චර අටසීලක බීලා වුණත් මෙතන මේ ලස්සන බුදු පිළිමයක් ඉස්සරහා කුෂන් එකක් උඩ වාඩි වෙලා හිටියා. හිතේ තරම් නොවන තරම් කැත හිතෙලි පහළ වෙනවා. එන්නේ නම් මෙතන ඇත්ත ලොකු ශ්‍රද්ධාවකින් ලොකු කැපකිරීමකින් තමයි. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ භාවනාවෙන් තොරව කරපු හැම වැඩක්ම නිකන් දිය කායමින් අදපු චිත්‍රයක් වගේ වැටතවුනොත් පෙළෙනවා. බොහෝම తాවකාලික. ඉතින් ඒ දෙක නැතුවත් බෑ මේක කරන්න. මේක කරනකොට තමයි තේරෙන්නේ අපි ඕනම ශිල්පයකට ගිනස් පොතේ නම ලියාගන්න ඉඩ තියෙනවා. අන්තිම කෙල පැමිණෙන ඉඩ දෙනවා භාවනා කරපුවම බින්දුවෙන් පටන් ගන්නවා. අන්තේ ප්‍රතිචිල මේ කොහේ පටන් ගන්නවා. මේකට කිසි කෙනෙක් කැමති නැහැ. කැමති නැතුව විතරක් නෙවෙයි කරන්නත් බෑ. නිසා භාවනාට යනකොට වයසට ගිහිල්ලා යම් ශිල්පයක කෙලපැමිණිලා පෝසත් වෙලා ලස්සන වෙලා තිනකොට ඒ මාසයට භාවනාවට ගොඩාක් ලකුණු කැපෙනවා. පුංචි කාලේ වගේ ඇවිල්ලා හය හතර දන්නේ මේ කාලේ වගේ භාවනාවට බැසනල් ලේසි. නමුත් මේක ඒකාන්ත නීතියක් නෙවෙයි. ඥානවන්තයාට මේ විමුක්ති රසයකයි මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්න කියලා කියන වයසට ගියා. ශිල්පයක දක්ෂ වුණා. සල්ලිකාරෙක් වුණා. සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වුණා. මොන දේ තිබුණත් එයා දැනගන්න මගේ මේ ශිල්ප ඔක්කොමත් හරි භාවනාවත් හරි. ඒකා ඒ ඔක්කොම නරකට වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මොඩයට නරකට යනවා. දක්ෂයා ඥානවන්තයා අර ශිල්පයට වාංගු කරලා මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් මොකද මගේ හිතේ මේ අරමුණක හේතු කියලා නීවරණ ටික නැති කරගන්න බැරි කියලා එයා තමන්ගේ මාන්නෙම භාවනා මාන්නයක් හදාගන්නවා. තමන්ගේ දිනදා කාම ලෝකේ ජීවිතේ තියෙන ආශාවල් තියෙන යම් යම් දේවල් ළඟා කිරීමට ඒ ආශාවම දානවා මම කොහොම හරි අරමුණ හිතටපත් කරගන්නවා. නානා ප්‍රකරණ වලින් දක්ෂවන්තයා දක්ෂයා භාවනාවට හිත දානවා. දාලා සමතය නිවන් යටපත් කරා පස්සේ ඒ කෙනාට බුද්ධ ශාසනයේ පමණක් තියෙන වෙන කිසිම ශාසනයක මාත්‍රකාවක් හඳුනා දෙලා නැති මේ අනුසය කෙලස් පේන්න පටන් ගන්නවා. හිත යත කාපට් එකට එකතු කුණු කොට වගේ මේකට අපි දැකලත් නැති දැක්කත් හොඳ දෙයක් වශයෙන් හඳුනගන්න මහා කුණු කන්දලයක් තියෙනවා. ඒක අපි මෙතෙක් කල සංසාරේ නෑදෑයි යාළුවෙක් වගේ හිතානේ කියලා. බුදුරජාණන් කියන එක මහා භයානක වදකෙක් කියලා. වදකයා වදකයා වශයෙන් අවබෝධ කරගන්නත් දානය කරලා යම් හත්තරටපත් වෙලා සීලය කරලා යම් අටවතර සමතටත් ඇවිලා හිත සමාහිත කෙරුවොත් සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා මේකේ යට තියෙන ಗುಣ පේන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ආර ශිල්ප තුනේම පස්සේ දාන ලැබිච්ච කුසලතාවේ සීල ලැබිච්ච කුසලතාවේ භාවනා ලැබිච්ච කුසලතාවේ මත ඇති හැටි දැකීම කුණ කුණ විදියට දකින්නට මේක මේ අසමස උලක් කියලා ගන්න නැතුව හතුරු හතුරු වශයෙන් දකින්න එක මෙයා නෑදෑයි කියලා ගන්න නැතුව මිත්‍රෙක් වශයෙන් ගන්න නැතුව මේ ශිල්පෙට ගියාට පස්සේ අවුරුදු 7 ලක්ෂ ගානක විශ්ලාන්තරයේ පරිණාමය අලුතට පටන් ගන්නවා ඇති හැටි දැකීම. ඒක නිසා ඒ ක්‍රමයේදී දාන කතා, සීල කතා ආදී ආදි කල්යාණ වශයෙන් පෙන්නන පටන් ගන්නවා. සමාධියට යන මංචේ කල්යාණේ අවසාන විපස්සනාට ගිහිල්ලා මා විමුක්තිය ලබනකොට පරිෝසాన කල්යාණ වශයෙන් මේක ලස්සනට ඉදිරිපත් කළා කියන එකට කියන ස්වක්ඛාතයි කිය. උදාහරණ ලස්සන ඉදිරිපත් කළා තාම ගැඹුරු දෙයක් නෙවෙයි තියෙන්නේ. මිනිස්යාගේ නතර වෙච්ච පරිණාමය අලුත් කරලා පෙන්නනවා. මේ පරිණාමය ජීවිතයක් ඇතුළුනේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මේෙන් බලනකොට මේ මිනිස්යා තිරසන යතර වෙනසක් නැහැ. තිරසනත් මේ මිනිස්යා ගොන දෙල්ලන් ටික තේරෙම ගන්නවා. ඉන්ටර්වයුව මට තිරසනේ මිනිස්යා කරන වැඩ මට බැනලා පස්සේ අන්න එක තිරසනේ කොටේ කියලා. මොකද මේ මේ සීල සමාධි ප්‍රඥා ටික විතරයි තිරසනාගෙන. දැන් තෝරන දෙයක් කරන්නේ. නිසා අපිට අවශ්‍ය නම් manussත්ත්ව ලැබු manussත්ත්වය උසස් කරලා ඉහළට නංවල ආර්ය භාවයටපත් කරන්න අපි දැනගන්න ඕනේ මේක ක්‍රමේ ක්‍රමෙන් දානේ සීලේද සීලෙන් සමාධිය සමාධියෙන් ප්‍රඥාට ආදි වශයෙන් ඉස්නගින්න ඕනේ. එන්නේ මේ රහසට ඒ තිරසනුගේ වෙන් කරන රහසට ධර්ම විනය කියලා කියනවා. ඒ ධර්ම විනයෙන් තොර වෙනකොට අපි ධනගත්තත් පොදනගත්තත් ආපෞසලයක් වැටෙන්නේ. ඒ අර තිරසම් මට්ටමට. ඒක නිසා හැම කෙනෙකුටම යුතුයකමක් තියෙනවා. ඒ භවයක ලබන්න පුළුවන් ඒ කපලම්පත්තික ලබලා නතර වෙනවද නැත්නම් ධර්ම විනය තමයි කිට්ටු කරගෙන අපි මේ ලැබිච්ච අවස්ථාවේ ඉහළට යනවා කියන්නේ. මේ සක්කාතගිනිය ගුණයේ තව පැත්තක් කතා කරනවා සක්කාත කියලා කියන්නේ තමා විසින්ම තමන්ගේ ගුණය හොවා දක්වනවා. ධර්මය ධර්ම රසය මතු කරාන්ට ඒජන්තවරෙක් ඕනේ ධර්මයේම Tamange ධර්ම රසය මතු කරලා පෙන්නන. දැන් සරුවචනන්සේ නෑනේ. සරුවචනන්සේ දේශනා කරේ මගේ ගුරුවරට මම ගත්තේ ධර්මයේ. මම එක බුදු නැතුණා නම් 84000ක් බුදුරු තියලයි මම පිරිනමම් පාන. 84000 ධර්මස්කන්ධය තියෙන ඒක ඒක විශ්ින් ඔප්පු කරලා පෙන්නන. සක්කාත. නමුත් මිත්‍යා දෘෂ්ටිකෝතේ කිසිම ඔප්පු කිරීමක් ලැබෙන්නේ නැහැ. දානෙන් පමණක් නතර ලේඛනක ටිකක් හම්බ වෙනවා නමුත් වැඩි හරි පේන්නේ. දාන සීල කඳින විදිහ ටිකක් ධර්මයේ තියෙන සජීවී ගතිය ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියන එක සීල ධර්මයේ රකින්නවනම් සීල ධර්මයේ රකින්න කෙනාට ඒ හා සමාන ආරක්ෂාවක් සීල ආරක්ෂාවක් ධර්මයේ දෙනවා. සීල සමාධි ධර්ම දෙකම රකින්නවනම් ඒ කෙනා ජීවිත වැඩි සීල සමාධිය හා සමාන රකින්න සීල සමාධිය හා සමාන ආරක්ෂාවක් ධර්මෙන් ලැබෙනවා. යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන තුන් පැත්තම ශාසනයේ තියෙන තුන් පැත්තම රකින්නවා. අර තුන් පැත්තක ආරක්ෂාවක් ලැබෙනවා. මේ ආරක්ෂාව අනිත් පැත්තම බය කියන්නේ. ඒසයි යම් වෙලාවක කෙනෙකුට හිතට සැක බයක් සංකාව පහළ වුණා නම් ධර්මෙන් දුරස් වෙච්ච අවස්ථාවක් තමයි. ඉති අපි රට යන්තර බඳිනවා ස්තෝත්‍ර කියනවා වස්කවි කියනවා සාන්ති කර්ම කරනවා ඉතින් කොයි දේ කරා හොදවද මැඩි දානවා තමයි ඇතුළතින් තමයි අරසව හොයාගන්න ගන්න නැත්නම් ධර්මය හරහා ඒක නාගස්කල් වඳින කෙනෙක් වඩපත් වෙනවා බුද්ධ ආගමෙත් ඒව හදාගන්න බෝධි පූජා දෙනවා ඒ කියලා අපම ළමේ කම් වෙන්නේ නැත්තම් මට ඉංග්‍රීසි පොඩ්ඩක් හරියන්නේ කියලා. ඒ වෙනතම් පිට යන වීසා එක ඉක්මනට හම්බෙන්නේ කියලා. විමුක්තියට නෙමෙයි මේ බෝධි පූජා බෝධි වුණත් පාවිච්චි කරන්නේ මේ නරක දෙයක් නෙමෙයි මම කියන්නේ. නම් කියායේ ප්‍රාර්ථනා කරන දේන් යා කවුද කියලා පේන. ඉතින් ඒක නට ධර්ම ආරක්ෂාව ලබා ගන්න නම් තාම සීල පරිදි කොට වෙලක් නැහැ සමාධි පරිදි කොට වෙලක් නැහැ ප්‍රඥා පරිදි කොට වෙලක් නැහැ ඒකවල විශාල බයකින් විශාල අසරණකමකින් විශාල සැකමසු ජීවත් වෙන එකක් තියෙනවා ඉතින් සාරෝචන සම්බන්ධ ධර්ම සොක්කාතයි ශක්ති ප්‍රමාණය පසුවිල ගිහිලා ගමන්නේ පුළුවන් නම් ඉච්ඡ සීලකට වරේ කාටවත් පෙන්වන්න නෙවෙයි අන්ධහර පාන්න නෙවෙයි සීල සම්මි රකින්න නම් ඒවා සමාන ආරක්ෂාවක් වයින් කියලා ජීවත් වෙන්න පුළුවන්. සීල සමාධි දෙකම රකින්නවා නම් තමයි ඒ හා සමාන ආරක්ෂාවක් ලැබෙන්නේ. සීල සමාධි ප්‍රඥා තුනම මාර්ග ඥාන ඵල ඥාන මට්ටමට යනවා සම්පූර්ණ ලිඛිතව දෙන්න පුළුවන් මෙන්න මේ මේ බය උඹලට ඉන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒකේ ඒ ධර්මයේ තියෙන ස්වකහාත ගතිය ධර්මයට බැසගත්ත කෙනාට තමයි තේරෙන්නේ. අනිත් එක නම් කියන්නේ මිත්‍යා ක්‍රමවලින් පූජා විධිවලින් ආරක්ෂාව සලකන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි නමුත් බෞද්ධයා ඊට වැඩි බොහොම තෙදවන්ත බෞද්ධයා ඊට වැඩි බොහොම පොහොසා බෞද්ධයා ඊට වැඩි ක්ෂණ සම්පත්‍ය සහිත කෙනෙක්. නමුත් ඇයි මේ සීලට යන්නේ නැත්තේ? ඇයි සීල සමාධියට යන්නේ නැත්තේ? ඇයි සීල සමාධි ප්‍රඥාට යන්නේ නැතිව ධර්ම කෙනාව නිදහස් කරගන්නේ? ඉඳ හතර කන්න මැරෙනකන් ඇත්ත. අපිට ඔප්පු කරලා පෙන්නන්න ඕන. මැරලා හැම රජුට ඉස්සරහට ගියාට පස්සේ මොකද්ද කියන්නේ? බොහෝම අමාරුයි සංසාරේ පුරාට බල බුද්ධෝත්පාද කාලයක් කියලා ඔන්න දුන්නා. බල කිව්ව මට අතපය අංග සම්පූර්ණ මනුෂ්‍යාත් භාගයක් ඔන්න දුන්නා. බල කිව්ව මට ක්ෂණ සම්පත් ඕනයි කියලා ඔන්න දුන්නා. කල්යාණ මිත්‍රිල දුන්නා. පැවිද්දක් ඕන නම් පැවිදි වෙන්න පුළුවන්. බණක් තියෙනවා. දැන් මේ හයම ලැබිලා තියෙයි මොකද ආයෙත් අපාය යන්නේ කියලා තම රජු පහන. අහනකොට කියන්නේ වෙන්නේ මොකද්ද අපි මනුස්ස ලෝකේ ඉන්නකම් අපි සිල් නොරකින්න හේතු කීකියා හිටියා. සමාධිය නොඩන්න හේතු කීකියා හිටියා. ප්‍රඥා නොඩන්න හේතු කීකියා හිටියා. ඉතින් අපි හිතුවේ නෑ ඉතින් මෙච්චර කමක් කමක් හම්බ කර හිටපුවා අපි ආපහු යම රජු ඉස්සරහට යන්න වෙයි කියලා. ඒ පැත්තේ ඉඳලා මේක දිහා බලනකොට මේක තන්නේ විපදමක්. මරණය යහපැත්තේ මේ පැත්ත බලන්න අමාරුයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට දැන් වක් කරාට ඔය රිසර්ච් එකක් කරනවා නියදිත් එක්ස්පීරියන්ස් කියලා මේ මරණ මොහොතේ එක එක නා අත්දකින්න දේවල් ගොනු කරලා ඒගොල්ලෝ දැකලා තියෙනවා 140ක් විතර කොයි රටේ මොන ආගමේ මොන සංස්කෘතිය හැදුනත් එකම අත්දැකීමක් හරහා යන්නේ කියලා. ඒකෙන් 116ක් විතර ඒගොල්ලෝ පිටිපස්සේ ගිහිල්ලා හොයලා බලලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ මරණෝගේ ගිහිල්ලා අප උපදින පිරිසක් කියනවා. අන්න ඒගොල්ලන් කියකි ඒගොල්ලෝ කියනවා මේ අපි මේ ජීවත් වෙනකන් නටන නාටකවත් එහා පැත්තට ගිහිල්ලා මේ පැත්ත බලනකොට තියෙන ගතියක් ඒක නිසා අපිට පේන තියෙන මරණය තාමත්ම බයජනක දීචේ දනවන මහා গুপ্ত දෙයක් කියලා. ඒ මොකද අපි ඒ තරම්ම මේ සංකාරයට ආසයි. නමුත් අර කාල්ජුන් මන් හිතන්නේ. මානසික විද්‍යාඥයෙක් වශයෙන් යකියත් මරණය පැත්තේ ඉඳලා ජීවිතය දිහා බැලුවොත් ආය කවදාකවත් මේ ජීවිතේ එන එකක් නෑ කියලා. මේකේ ලද්දාකට තියෙන දුක විතරයි. ඒ සමර්මයේ දකින්නකම් අපි සිල් නොරකින්න හේතු කියනවා සමාධි නොරකින්න හේතු කියනවා ප්‍රඥා නොරකින්න හේතු කියනවා නමුත් මරණය පැතිලා මේක දිහා බලනකොට පේනවා කෙරුවා මතුවට අපි අන්ධහර පාලක් තියෙනවා පූජා කතා කතා කරලා තියෙනවා ඒ නිසා ධර්මයේ තියෙන සක්කාත ගුණය දකින්න මේ ටික දැනගෙන ධර්මයට ඒච්ච වෙනවා සීල කර්ම සමාධි ප්‍රඥා ඒ වගේම සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ සම්දිත්තිකෝ කියලා කියන්නේ මේ ධර්මයේ Taman වශයෙන් දැකගත යුතුයි. කවුරුත් කියලා පෙන්වන දෙයක් මේකේ නැහැ. පෙන්වන දේ නම් බොරු. පෙන්වන දේ අර්ථ සත්‍යයි. Taman විසින් දැකගත යුතුයි. සාම්දෘෂ්ටික. ඒ සාම්දෘෂ්ටික දේ විද්‍යාවයි හරියට හුරස්. විද්‍යාව කියලා කියන්නේ ඕනම කෙනෙකුට ඕනම දැනක දකින්න පුළුවන් දෙයක්. බුදුසසුනාද කියනවා සාන්දෘෂ්ටිය කියලා තමන්ට මම දැන් මෙතන කියන එක ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. හැබැයි ඒක තව කෙනෙකුට කොහොමඩක්වත් සංවේදනය කරන්න බෑ. ඒ නිසා විද්‍යාවට අනුබාන බුද්ධහම සම්පූර්ණ පටන් ගන්නකොටම පරාදයි. විද්‍යාව කියන්නේ බොහෝ දෙනාට පරීක්ෂණ කරන්න පුළුවන් වෙනවනේ නැවත නැවත දකින්න පුළුවන් වෙනවනේ එච්චරයි විද්‍යාව පිළිගන්නේ. අනිත ඔක්කොම গুপ্ত ධර්ම. ඒ නිසා විද්‍යාවට පන්නන බුද්ධහම গুপ্ত ධර්මයක්. බුදුරජාණන් කියනවා ඔබ ගුප්තයි කියලා පැත්තකට දැම්මට ඔබ කරලා බලපන් කරලා බලුවොත් අස්පනා පිට මෝල් ගහට කිරි ගහට මෝල් ගහින් යනවා වගේ මේක සත්‍යය තියෙනවා. ඔබට ඕන ගමන් නැහැ කාටවත් ඔප්පු කරලා වෙන්න. ඔබට ඕන තියෙන විමුක්ති රසය. විමුක්තිය සඳහා නම් බලගන්න තමයි වැඩ. නමුත් ඔය කියන විද්‍යාඥයෝ ඔය කියන විද්‍යාව දිගේ ලෝකේ අරගෙන ගිහිල්ලා දැන් අවුරුදු 200ක් විතර කොහාටද ගෙනිච්චි? ඔය කොටම බලන්න පුළුවන් නැවත නැවත කරලා බලන්න පුළුවන් විද්‍යාවෙන් ඔය තියෙන ලෝකේ රත් කරගන්නවා කියන එක විද්‍යාවෙන්මයි කියලා කියන්නේ විද්‍යාවමයි ඒකේ නරක වෙන විද්‍යාවට පුළුවන් තරම් නතර කරන්න. එක්කෙකුට නතර කරන්න. එකෙක් බාර ගන්නෙත් නැහැ කොන්තරත් එක. ඒක පරිසර දූෂණය නතර කරන්න විද්‍යාවෙන් දිනු කාටවත් පුළුවන්. එන්න එන්න ලෝකෙ පිස්ස වැඩි වෙන එක මානසික අසහන වැඩි වෙන එක මොන මොකද විද්‍යාවෙන් කියන උත්තරේ මේ කරන විද්‍යාඥයා සාදුදා උදේ ඉඳලා සිකුරාදා හැන්දෑ වෙනකම් විද්‍යාඥයා සිකුරාදා හැන්දෑ ඉඳලා සන්දා උදේ වෙනකම් පල්ලියන දීගන්නාන්සේ අදාළ උන්ට පිස්සු උන්ට පිස්සු අර දවස් පහේම කරන දෙයක් නෑ මේක භෞතික විද්‍යාව මෙච්චරයි අච්චරයි කියලා ඒක ඉතිගුණ ගන්න කියලා සඳ උදේ වෙනකන් අල්ලාහ් කියයි නැත්නම් මේ අධ්‍යයනේ මට අරක දෙන්න මේක දෙන්න කියලා යාතිනී අධිකම් දැනට ඉන්නේ විද්‍යාවෙන් 60ක් විතර දේවල් දෙහිල්ල කරනවා මම කියන්නේ අරකයි කියලා උතෝ ඇදහිල්ලයි විද්‍යාවයි දෙක පටලන්නේ නම් පිටකටුනයි කියලා අහන්න දෙන්නේ නෑ ඒක පැත්තක ඔප්පු කරන්න හදන නැහැ කියලා අස්පත්ති බුදුසසුන කියන ඔය පොතු ඔප්පු කෙරෙල්ල ජන විඥාණයට ඔප්පු කෙරෙල්ලක් කරන්න බෑ මම සාතික කරලා දෙන්න උඹට උඹට ඔප්පු කරලා බලා ගන්න පුළුවන් සාන්දුක්තියයි තමන් වශයෙන් නැතිකම ඒ ඊපස්සේ ඕන කෙනට ඇවිල්ලා බලක බලපන් කියලා කියන්න පුළුවන් බය නැතුව කියන්න පුළුවන් මට පෙන්නන්න බෑ මම උඹට පාර කියන්නම් ගිහලා බලපන් බැලුවොත් පේනවා අර කිංසුදේ කෙලගොඩ විශ්ව මේක තිබුණා මේ ප්‍රදර්ශනයක් ඒකේ තිබුණා මේ සල්ලිකතු කරන්න කරපුවා ලකෝ ගෝණිකේ වහපු බින්ගයක් වගේ එකක් තියෙනවා. ඒක කියලා බලන්න සද්දාහයක් දාන්න ඕනේ. ඒකේ කියලා තියෙනවා පුදුම සතා කියලා ඇතුලේ කියලා තියෙනවා කණ්ණාඩිය. ඒ සද්දාහයක් දාලා කියලා බලපුවාම පුදුම සතා පේනවා කාටවත් කියන්නේ කරබන් යනවා ඊගාවේ කරන සද්දාහයක් දානවා. බලන්න පුදුම සතා පේනවා කාටවත් කියන්නේ නැහැ මේ කාටම පේනවා. ඒ සාන්තුතිය තමයි. තමන් වශයෙන් දකින්න පුළුවන් තව කෙනෙකුට පෙන්වන්න බෑ ලැජ්ජයි කියන්නේ. මොකද දැක්කේ බුදුම සතා විතරයි. අපි භාවනා කරන කට්ටිය දන්නවා මේක. නම කොහොමඩක්ක කියාගන්න විදියක් නැහැ. තමන් දකින්න දේ අපි කියන්න පුළුවන් ඔබත් භාවනා කරමුවත් බලන්න කියලා. අකාලිකයි මේ දානයක් දෙනකොට අපි දන්නවා මේ ආත්මේ දානයක් දීුවාම අපිට බණක කියන්නේ තිබෙ ලබන ආත්මේ අපිට ඒකට ආනිසංස ලැබෙනවා. ලැබුණොත් හොඳයි. එහෙම තමයි කියන්නේ. ඒකට අපිට බලහන් ඉන්න බෑන කාලයක්. සීල් රකින්නකොට ඊටදී බොහොම ඉක්මනට ආනිසංස තියෙනවා. සමාධි භාවනාවේදී ස්පනාවිතෝ මේ ධ්‍යාන මාර්ග නැත්තම් ආත්මනා ඥාන නැත්තම් මේ උපචාර සමාධි කියන එක කවුරුත් කියන්නේ නැහැ අපි විපස්සනාවේදී ඒ ඒ තැන ඒ ඒ වෙලාවට කල් නොයවාම ප්‍රතිඵල දෙනවා. දැන් පරීක්ෂණයට ලක් කරලා ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කරලා එයා සාහිත්‍යයක් දෙනවා නෙවෙයි. භාවනා කරනකොට එතන එතන එතන විශේෂ විපස්සනා ඉහළට යනකොට ඒ අකාලික බව කාලයට යට නොවන බව. දැන් දැන් විද්‍යාඥය විද්‍යාඥයා කියන මේ කාලය කියන එක මිනිස්යාගේ අවිද්‍යාව තුලින් මතුවෙන දෙයක්. ධර්මයට කාලයක් නැහැ. එයාගේ කාලේ ඉක්මවලා ධර්මයේ දක ගන්න පුළුවන් ගතිය රතකාලික කියලා කියනවා. නිසා බුදුරජාණන්සේ කියලා කියනවා රහතන් වහන්සේට කාලෝ ගසති භූතානි කියලා. කාලයට ඉක්මනට ගිහිලා කාලේ කා දාන්න පුළුවන් මිනිහ එකම කෙනා රහතන් වහන්සේ විතරයි. අනිත් ඔක්කොම කාලයට යට වෙනවා වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා ආය උපදිනවා ආය වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා කාලේ විසින් කාදමනවා ඒ නිසා රහතන් වහන්සේට සුද්ධ වශයෙන්ම කියන්නේ කාලකන්‍යයි කියලා රහතන් වහන්සේ විතරයි ලෝකේ ඉන්න කාලකන්‍යයි උන්වහන්සේ කාලෙට ඉස්සෙල්ලා යන්නේ නැත්නම් කාලෙ ඉස්සර වෙන්න බෑ කාලයත් එක්ක ගානට මේක තමයි අප්‍රමාද කියන වචනේ අර්ථය කිසිම ප්‍රමාවක් අනිත් ඔක්කොම කාලයට යට වෙනවා. ධර්ම දිගේ යන්න යන්න යන්න ඕන කෙනෙකුට තේරෙනවා මේ කාලය කියන එක අපි ඇති කරගත්ත සම්මුතියක්. ඒ සම්මුතියට යන්නේ යට වෙන හැම කෙනාම නාකියි. ඒ සම්මුතිය පන්නපු කෙනා සදාකාලික වෙනවා. රත්නාකි වෙන්න ඕන නම් ඒකට යන්න බෑ. ඔය ඉහළ මට්ටමේ කුසල් කරගන්න නැත්නම් විපස්සනා ඥාන පහල කරන ඉදිරියට යන්න යන්න ඒ අකාලික කියන ගතිය සමහරව සදාකාලික කියන විදිහට තියෙනවා. ඉතින් ඒ අකාලික ගතිය කියලා කියන්නේ නිතර නිතර තිරියන් වෙනවයි කියන එක. ඔද ගන්නවයි කියන එක. පණ ගන්නවයි කියන එක. එහෙම නැත්නම් වෙන්නේ කාලයට යට කාලයට යට නොවි ඉන්නවා කියන එක කාගවත් වැඩක් නෙවෙයි මේ ධර්මයේ කියන ධර්ම විනයේ කියන සජීවී පැත්තට ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ අප්‍රමාද වෙන්න වෙන්න වෙන්න වෙන්න ක්ෂණ සම්පත්තිය තේරුම් ගන්න තේරුම් ගන්න කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා. කාලයට යට වෙන කෙනා ප්‍රමාදයට වැටෙනවා. කාලයට යට වෙන්නේ නැති කෙනා අප්‍රමාදයට වෙනවා. ඒක නිසා බුදුරජාණන් අප්‍රමාදෝ අමතපදා අමාදෝ මච්චුනෝපදා අපමත්තා නමියන්ති යේ පමත්තා යතමත. අමෘතේට යන්න නම් අප්‍රමාදී තියාගන්න. නැත්නම් මේ ලෝක ධර්ම විනය කියන විමුක්ති රසය ලබන්න අප්‍රමාදිත යන්න. මදයට ප්‍රමාදයට හේතු වෙන දේවල් කෙරුවොත් අමෘතයට තමයි යන්නේ මරණය පැත්තටයි යන්නේ මාරයටයි අහුවෙන්නේ. අප්‍රමාදෝ නමියයි හොඳට නිතරම අප්‍රමාදීව වර්තමාන මොහොතේ හිත පවත්තන කෙනා මරණය උනත් අරයි. මට මරණය විනිවිදගෙන යන්න පුළුවන් මරණයටපත් වෙන්නේ. අනික් කෙනා ප්‍රමාදයට වෙච්ච එකනා ජීවත් වුණත් බලා වගේ කියලා තියෙනවා. මෙයා හොල්මන් ජීවත් වෙන්නේ. භූත දෙල්ලන් තියෙන්නේ. හීනෙන් ඇවිදින්නේ. ඒ වගේ ජීවත් වුණාට මරණා වගේ කියලා බුදුහාමුදුරු කියන. ඒ නිසා ඒක දකින්න මේ අකාලික ගුණය පැත්තක තියලා බෑග ටික ටික ටික ටික ක්‍රියාත්මක කරනවා. අකාලිකෝ ඒයි පසිකෝ ඕපනයි. ඒයි පසිකෝ කියලා කියන්නේ ඒවා බලව කියලා පෙන්වනවා. ඕපන් එකයි කියලා කියන්නේ පටන් ගන්නකොට ඉතාම පුංචි පුංචි පියවරකින් පටන් ගත්තාම අන්තිමට මහා සාගරය වගේ පැතිරීමක් තියෙනවා ධර්මයේ. මුතෙන් සිටින්නේ නික්‍රෝධ නිකුත් කියලා සිංහලෙන් කියලා කියන්නේ නුග ගහට නුග ඇටේ ලෝකෙදී ඉතාම පුංචි ඇටයක්. අබැටෙත් ඇටේ පුංචි. මුල් බැහැගෙන පැලවුම අක්කරයක් විතර ප්‍රදේශයක් වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අක්කටක් වෙච්ච නුගගහත කරන දෙන අම්බෝ මේක කොහොම පටන් ගත්තේ නෑ. කවුරක්වත් නැති බොහෝම පුංචි දැනකින් පටන් නිසා අපි මේ දෙන දානයේ මේ නුග බීජය තියෙනවා. ඉතින් අපි ඔක්කොම දැනට පටන් ගන්න තියෙනවා. අපිට තියෙන්නේ ඒ දාණයෙන් පටන් ගන්න එක ඕපනයිට් න්‍යායානුකූලව අපිට හැකි වෙලාවෙ හැකි ප්‍රමාණය සීලයට තල්ලු කරගන්න ඕනේ. ඒක පස්සේ සමාධියට ප්‍රඥාවට ඊට පස්සේ තමයි විමුක්තියදී. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම නැතුව මේ සීල දාණයෙන් පමණක් නතර වෙලා ඉන්න නැත්නම් දාණයෙන් දෙන්න උපරකම් කරනවා. ඒ කොයි දේ කරත් ඒ පුද්ගලයා දැනගත්තත් නොදැනගත්තත් ඒ තමන් කරන දේ ටික තමයි මේ දරුවන් යනවා. ඊට පස්සේ ඒ දරුවෝ ඒ දෙමාපියෝ කරපු හොඳ දේ නම් <clears throat> හොඳ ඉස්සරහට ගෙනියනවා. නරකෝ අඩුවදක් කරා නම් ඒ දරුවන්ට ඒ දායාද ලැබෙනවා. ඒක නිසා අපිට අපේ ජීවිතයේ විමුක්තිය විතරක් නෙවෙයි අපි ලෝකෙට දෙන ආදර්ශය අපේ දරුවන්ට දෙන ආදර්ශය අපි උපනායන වෙන ගතියක් තියෙනවා එකින් එකට එකින් එකට تعلق කරලා යන ගතියක් තියෙනවා නේද මේක ඇඟට තේරෙන්නේ නැහැ ඉස්සරහට මේකට පහරාද අස්ත්‍රේන්ද්‍රයා දෙනවා බුදුරජාණන්සේ මේ ඕපනායක ගුණයට පහරාද අස්ත්‍රේන්ද්‍රය මතක් කළා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ අධිකාරී පවත්තන මේ මෝද ලෝක ගෝලයේ තුලින් දෙකක් පාරදී නමුත් එක ගුණයක් තියෙනවා. මොකක්ද? මොලේ කවදාකවත් මලමිණියක් තියෙන දෙන්නේ නැහැ. තල්ලු වල තල්ලු වල තල්ලු වල තල්ලු වල මොදට තල්ලු කරනවා. මේ ඉවුරට තල්ලු කරනවා. මොහොතේ තියෙන ඝනත්වය රැල්ලේ තියෙන ගැම්මත් නිසා තල්මහික් මරුවක් මිනිහෙක් මරුවක් කවදාකවත් මොහොත මැද තියන්න දෙන්නේ. ඒක ඇඟට තේරෙන්නේ නැහැ. ඒ ගහන රැල්ලෙන් ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ඉවුරටම තල්ලු කරනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනයට බැස්සට පස්සේ එයාගේ චිත්තසංතානයේ කෙලෙස් වලට ඉන්න බෑ. මහ ගොඩක් කෙලෙස් තියෙන්නේ මේකේ. අර රැල්ලයි මුදු ජලයේ ඝනත්වයයි නිසා තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා අඳුරන ඉවුරට යන කම්ම තල්ලු කරනවා. ඒකට මේ මනුස්සයට තේරෙන්නේ හිතා ගන්න බෑ මෙච්චර දුක්චරිත වූ අනුද දුක් විඳින් ගත කර යම් ජීවිතයක් තිබුණා නම් ඒ ප්‍රශ්නයක් නෑ මේ චූටියට වැඩේ පටන් අරගෙන යන්න පටන් ගත්තාම අන්තිමට ගිහිල්ලා වගේ සුද්ධ තැනකට තල්ලුව කෙලස් ටික අයින් කළා. මේකට පුරුෂ ධම්ම සාර්ථක ගුණය කියලා කියන්න පුළුවන්. ඕනම පුරුෂයෙක් দমনය කරන්න පුළුවන්. দমনය වෙන්නේ කැමැති නම් හැබැයි. යම් කෙනෙක් කැමැති නම් ධර්මයේ තියෙනවා. ඒක ඉස්සල්ලා හිතුවේ ආරේ ගුණ නැරේ උප්පත්ති ගති ජම්ම ගති මේක කොහොමඩක්වත් හදන්න බෑ කියන අදහස තමයි අපි ළඟ තිබෙන්නේ. සමාජගත වෙලා දිනක හැදිච්ච කතර නැහැදිච්ච එක අපට කොච්චර ඉවත් වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. ඕක විද්‍යාඥයොත් කියාගෙන හිටියා අවුරුදු 6න් පස්සේ අපේ මොලේ සර්කිට් එක වෙනස් කරන්න බෑ කියලා. 6 වෙනකන් වෙනස් කරන්න පුළුවන් 6න් පස්සේ මේක හાર્ඩ් වයර් සර්කිට් එකක් කියලා කිව්වේ. දැන් අවුරුදු 20ක් නැහැ කොහෙද බලලා කියනවා change train your mind and change your brain ඔබේ සර්කිට් එක මාරු කරලා දෙන්න පුළුවන් ඒකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා දැන් බොහොම ජනප්‍රිය විෂයක් මොන දුර්දාන්ත කෙනෙක් වුණත් එහෙම මොන ගති තියෙන කෙනෙක් වුණත් හැදෙන්න කැමති නම් උපනායන ක්‍රමයට ටික ටික ටික ටික පුහුණු කරලා එයාට හිතා ගන්න බැරි ගුණවන්ත ලක්ෂණ సౌందర్య ගති ශෝබන ගති මතු කරන්න පුළුවන්. ඒක නිසා සදාකාලික අපායතම කරන්න ඕන කවන්නේ. මේ කා කාලකන්‍යා මේ කා මෙහෙනවුරා කියලා කොටු කරන්න බෑ. මොන්ටටම කාලකන්‍යා හෙනවුරු කෙනෙක් අනික් කටියට වැඩිය භාවනා කරොත් ඒ මාසය දන්නේම නැතුව බොහෝ මුස්ස්ථාටටපත් වෙනවා. වත්තේ වල අරගොල්ලන්ටත් අර්ථයෙන් තරයෙන් අනුශාසනා කරන්න පුළුවන් තරමට යනවා. ඒක කවුරක්වත් මනින්න යන්න එපා. ඒකට මේ කරන වැඩ නිසා වෙන්න පුළුවන් අපරාධකාරයෙක් වෙන්න පුළුවන් පව්කාරයෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා ඒකම දැනගෙන ඒකම සංවේගය උපදවන. ඒකම ශ්‍රද්ධාව උපදවන. භාවනාවට බැසනා. උපනායනය කරලා කරලා ඡන්දාශෝක ධර්මාශෝක කරන්න පුළුවන්. දුටුගමන රජුර දුෂ්ට ගාමිණී නම අන්තිමට වැඩි ලංකා වැඩියෙන්ම ශාසනික කටයුතු කෙරෙහි දුෂ්ටකමයි. ඒ හැම තැනකම තියෙනවා යෝගේ නරකයි කියලා අඟුලි මාර්ගේ චරිතේ. නරකයි කියලා ගත්තද බුදු ඥානන්තට අවුන ධර්මයට අවුන කෝවේ දාලා උණු කරලා ගත්තා වගේ හදලා ගන්න නමුත් හිතන්න එපා ඒක කරයි කියනවා කියලා හිමීට හිමීට වෙනවා. ඒ ඕමනයි කියන්නේ අපි දැනගත්තත් නැත්නම් ධර්ම සාගරය රැළ ගන්නවා නිතර. අපිට තියෙන එකට ඉඩ දීලා ඊ යන කෙලස් තල්ලු කරන යන කතියට යන්න. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති මේ ඕපනයික ගතිය හෝ මුලින් ඉඳලා තිබු සක්ඛාතති ගති විඤ්ඤෝ පුතයාට ප්‍රඥානේ තියෙනකට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන් දෙයක් අපිට කියන්න බෑ බුදුජානක පිළිබඳව පාවෙන්ස ධර්මෙ නැති උනායි කියලා අපි හරි කැමැති එහෙම කියන්නේ මොකද එතකොට අපිට මෛත්‍රී බුදුහමර වෙනකම් පොඩ්ඩක් රෙස් කරන්න පුළුවන් පොඩ්ඩක් chance එකක් තියෙනවා. බුදුන්ට කිසිම ඉඩක් කියලා නැහැ. උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ ඥානය තියෙනවා නම් අස්පන අපිට තමයි දැක ගන්න පුළුවන්. ඉතින් මේ ගුණය තමයි <clears throat> ධර්මයේ තියෙන විමුක්ති රසය. ඒක නිසා පිළිස් කවුරු හරි කෙනෙක් බොහෝ දෙනා ධර්මයට කටයුතු කරාට බොහෝ දෙනා රැල්ලට අහුවෙලා කටයුතු කරාට තමන්ට තමන්ගේ හරි පාර තීරුම් අරගෙන හරි ප්‍රතිපදාවට යන්න පුළුවන් ගතිය වළක්වන්න මොනම බලයක්වත් මේ ලෝකේ නැහැ. අපිට විශාල සංවිධාන වල තමයි ඔක්කොම නීති රීති තියෙන්නේ. කෙනෙක් හිතා ගන්නවා නම් මේ ලෝකෙ මෙච්චර දුර්දාන්ත නරක පරිසර දූෂණ චිත්ත දූෂණ තත්ත්ව තියෙනවා ඒක නිසා මේකට විකල්ප මොකක්ද කියලා නැත්නම් ඒකෙන් සංවේගී උපදවගෙන හොයන්න ගත්තොත් දැන් වර්ධනෙක් බුද්ධහම දිහාවට ඇවිල්ලා මෙහෙම ධර්මයක් අපි ආශයාවේ තිබිලා තියෙනවා අපි දන්නේ නැහැ දැන් ඒක හොයාගන්න ඕනේ කියලා ඒ අත්වර විඳපු දුක්වල ප්‍රමාණයට දූෂණය වෙච්ච චිත්ත තත්ත්ව ප්‍රමාණයට මේක තේරිලා ගත කරනවා නමුත් අපි බැලුවොත් නිකන් සාමාන්‍ය සමීක්ෂණයක් කරලා තේරවාද බෞද්ධ කියලා ගමු. තේරවාද බෞද්ධ පිටිසේ 100ට කීයක් භාවනාවට බැලඹෙනවද? එතන ලෝක ජනගහණයෙන් 100ට කීයක් බුද්ධ ධර්මයට එනවද කියන්නේ? ලංකාවේ රට කරන බැලුවොත් බෞද්ධයන් අතර භාවනාවට බැලඹෙන පිරිස අඩුයි. ඊට වැඩි අබෞද්ධයන් බෞද්ධයන් වෙන පිරිසකදී. ඉතින් ඒකලියල අපි කියන අපිට මේ හරියට කතෝලික බලපෑම වෙනවා මූලධර්ම බලපෑම වෙනවා අපේ ශාසනය රකින්න ඕනේ කියලා. ගොඩක් කෙනෙක් බොරු නෙවෙයි. තමයි ශාසනය රකින්නවා නම් කෙනෙකුට අවශ්‍ය නම් මේ විමුක්ති රසය දෙන ශාසනය අපේ දුවදරුවන්ට ඉතුරු කරන්න. හොඳට මතක තියාගන්න ඒක තියෙන්නේ භාවනා කරන මනුස්සයාගේ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා පුරපවල මනුස්සයාගේ පපුවේ විතරයි. ඒක තියෙනවනේ බුදු ගයක් වගේ. ඒක නිතරම පිරිසුදු කරමින් වර්තමාන හිත පවත්වමින් චන සම්පත්‍ය බුද්ධ විදිමින් සතිය වඩමින් කරගෙන කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා ඒ පිරිසුදු කරපු හඳ මඩලට බුදුහමතුර වඩින. ඒකට කාටවත් මොකක් කරන්න බෑ. ඒකට මොනම මූල ධර්මවාදී වුණත් අත තියන්න බෑ. ඒක මේ ඒ මිනිස්සේ යංගිත කෙනෙක් තමන්ගේ චිත්තසංතානයේ චිත්ත ප්‍රවෘත්තිය සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් දියුණු කරගෙන ඒ පිරිසුදු ධානයට ඒ මිනිස්යාගේ නිකුත් වෙන ශක්තිය කියානිම කරන්න බැරි ශාන්තිකර තත්ත්වයක් අනුගත කරනවා. ඒ නිසා මුළු ලෝකේ විශාල ජනගහනයක් සදාචාරයක් නැතුව ධර්මයක් නැතුව සාධාරණයක් සාධාරණකට වැඩි කරනකොට උගදේකට මුසුප්පු වෙනවා ඉවරයි අපි ආපු කාලේ මහා කාලකන්ණි කාලයක් එන්නේ එන්නේ නරකට යන්නේ කියලා. නමුත් බුද්ධහන් විශ්වාසනා කරපු සුළු පිරිසක් අද කියා හිටිනවා මහා ජනකායක් ලෝක ජනතාවම පොදුවේ කියන නරක වැඩ කෙරුවට හොඳට හදාගත්ත එක හිතකින් පුළුවන් මුළු ලෝකෙම වෙනස් කරන්න. හිත හදාගත්ත සුළු පිළිසට පුළුවන් මේ මුළු මෙච්චර දුක් විඳින ජනතාවට සාන්තිදායක හොඳ ভাইබ්‍රේෂන් එකක් දෙන්න එක තමයි හොඳ කම්පන ශක්තියක් දෙන්නේ. ඒක නිසා අපි අර වැරදි කරනවා කියලා හිත නරක කරන වැටෙන්න ගත්තොත් අපි හිත දූෂණය වෙනවා පස්සට යනවා. අපි හිතන්නේ මේ වෙලාවට තමයි අවශ්‍ය කරන්නේ මනුස්සයා සදාකාලිකව මේ පවෙන් පවට දුෂ්චරිතෙන් දුෂ්චරිතයට යන ලෝකයේ අපිට තියෙන පණිවිඩයක් කියන්නේ කොච්චර බඩගිනුනා සිංහව තනකොළ කන්නේ උන් තනකොළ දිරවන්නේ එනිසා ශාක්‍ය සිංහයෝ බුදුජානකගේ ශ්‍රාවකයන් කියන්නේ ශාක්‍ය සිංහයෝ කියලා පහත්තර කරන්නේ කවුරු මොන જાති කරත් පහත්තර කරන්න එපා කිරුවල දිරවන්නේ අපට අපිට ඒ වෙනුවට ගන්න බඩගින්න ඒකක් තමයි නෑ. සිංහ වැඩ කරගෙන යනවා නම් හැම කෙනාටම හැමදම කල්පනා කරන්න උඩේ නැගිටලා මගේ තියෙන සීලය දැන් රකින්න සීලය අදි සීලයක් මම කරගන්නේ කවදද මම මේ රකින්න චිත්ත භාවනාව අදි චිත්ත භාවනාව කරගන්නේ කවදද ණයගෙන තියෙන මේ ප්‍රඥා ප්‍රමාණය ප්‍රඥා භාවනාව අධි ප්‍රඥා භාවනාවට කරගන්නේ කොහොමද කියලා බැලුවොත් දවස ඇතුළත අනන්ත වාර ගණක් Tamanට ලැබෙනවා සීලේ පොඩ්ඩකින් දියුණු කරගන්න. චිත්ත ඒකාග්‍රතාවය නැත්තම් කියන විචිත්ත නැති අසහනෙන්තර එන්නත්තා මානසික පීඩනයෙන්තර චිත්තක්ෂණ ගාන චිත්ත භාවනා කියලා කියන්නේ. ඒක පුළුවන් තරම් වැඩි වෙන්න පුළුවන් කටයුතු කරන ගමන් අපිට අනන්තවත් වාර ගණනක් හම්බ වෙන දවසක් ඇතුළත තිබුණට වැඩිය ඒකේ විවේක ගතිය ඇති වෙන කටයුතු කරන්න. මේ ප්‍රඥා භාවනා වශයෙන් ඇත්ත ඇති හැටියට දකින්න අපේ මාති මතාන්තර පෞද්ගලික ලක්ෂණ අබ්බැහිවලින් අයින් කරලා ඇති හැටිය දකින්න මදහත් විනිශ්චය ගන්න තියෙන හැකියාවක් මම දිනු කරන්න ඕනේ කියලා බැලුවොත් මොන ජීවන රටාවේ කියත් ඕනම කෙනෙකුට ඒ සීල අධි සීලයක් කිරීම, චිත්ත අධි චිත්ත භාවනා කිරීම, ප්‍රඥා අධි ප්‍රඥා භාවනා කිරීම නැති හැකියාව මනුස්සෙින්ද පමණක් තියෙන එක. අනික සෑම තිරසනෙකුටම සාජාසියට කොටු වෙච්ච ගතියක් තියෙනවා. බලලුන්ද තපස් රකින්න බෑ. මීයේ දකින්නකොටම සීල්පත කැඩෙනවා. ඒක උගේ ඇති. ඊට වඩා බලන තපස් ඕනේ නැහැ, තපස්වත් බලන්නුත් නැහැ. අපිට කරන්න තියෙන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණය ඔබ විචාල වශයෙන් නේ තමන්ගේ ශක්ති ප්‍රමාණය පුංචි පුංචි විදියට ඒ සීලේ ඉදිරි ගමන චිත්ත භාවනා ඉදිරි ගමන ප්‍රඥා භාවනා ඉදිරි ගමන යන්න පටන් අරගත්තොත් ඒකෙන් අපිට පේනවා අපිට බුද්ධ ශාසනයේ තියෙන විමුක්ති රසය අර මොහොත ඇඟිල්ල ගහලා කටේ ගාලා බලනවා වගේ ඇඟිල්ල ගහ ප්‍රමාණයට තේරෙනවා ඊට පස්සේ ඒක නිතර නිතිපතා කිරීමටයි මේ බණ කියන්නේ පටන් ගන්න වෙයි. පටන් ගන්න කවුරුත් පටන් ගන්න තියෙන්නේ. මේ නිතිපතා මේක කරන්න ඕනේ. ඒ නිකන් උපමාවට කියන අපි දවසට තුන් වේලක් හදනවා කැම ගන්නවා. උනානවා. ඉතරව බානවා. ඔය ඉතින් නිතිපතා කරනවා. ආන්නේ වගේ තමයි මේ සීලය පිළිබඳ පොඩ්ඩක් නැවත පුනරාලෝකනය කිරීම. සම්චිත්ත භාවනා පිළිබඳව හිත යන්තම් අසහනකින් තොරව tempat කරලා තියාගන්න ගැතිය විචිත්ත නැති වෙන ගැතිය එතකොට ඇති ඇති ඇති දැකීමට තියෙන අවශ්‍යතාවය වැඩි කරන්න ගත්තොත් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා ඒක කියනවා බුදුචානන්සේක දැනෙන්නේ නැහැ කියලා තමයි දැනෙන්න ඕනෙත් නැහැ කියලා කියනවා නමුත් ටිකවර් කරන ගියාම අන්තිමට ඒ තමන් කරපු ඒ ආයෝජනය තේරෙන වෙලාව වෙනකොට කොච්චරද කියනවනේ තව කෙනෙකුට කියලා දෙන්න බැරි තරම් මට්ටමට ගියාට පස්සේ තමයි තමන්න තේරෙන්නේ මම අර ටික ටික හරි සිල් රකපු එක සමාධිය රකපු එක ප්‍රඥාව පිටතර වටනවා කියන්නේ. ඉතින් ඒක ඊට පස්සේ මුතුන් කියනවා ඔබට බෑ කියලා ඉන්න එපා. අවස්ථාවක් ආවොත් ආර්ධනාවක් ආව පුළුවන් තරම් කාටද කියලා දෙන්න බලපන්. ඒ කියන දෙන එක සම්පූර්ණ වෙන ලෝකෙක ඉන්න කමක් නෑ. මමත් ආවේ ඔහමනේ. මමත් ටික ටික දියුරුනේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් විදිහට උදව් කරන්න බෑ කොනහඬ හොඳ නැහැ. පහත් කළ සලකන්න හොඳ නැහැ. සලකුවොත් සංවේදනයක් වෙන්නේ. ඒකයි කරුණාව තියෙන්නේ. ඉතින් මේ විදිහට ධර්ම විනය ඒකේ තියෙන විමුක්ති රසය තමන්ගේ ඇඟිලි ධර්මන තමන් ඉදිමිනා වගේ ටික ටික ටික ටික දිනු කරන ගමන අපි මුළු ලෝකෙම බෞද්ධ කරන්න ඕන කමක් නැහැ කැමැති වෙලා වෙත පැමිණෙන කෙනෙක් එක්ක හදාගෙන ඉන්න පටන් අරගත්තොත් අපිට දැන් අවුරුදු 200කට ඉස්සරලා අපේ අත්තම්මල මුත්තම්මල හිටපු ඒ පැරණි සමාජයේ ඒ බොහොම සංකෝෂිත සමාජයක් ඒ බොහොම කිනකාට ගරුකරපු සමාජයක් මහා සංවිධාන තිබුණේ ඒ ඒ ආර්ථිකයේ කියන්නේ දැන් තියෙන ආර්ථිකනේ ABCD ආර්ථිකය කියලා අල බතල කොස් දෙයි කිසි කෙනෙකුට නොදවන්නේ නැහැ දැන් අපිට මේ ඉංග්‍රීසි කෑම කන්න විතර පස්සේ තමයි ඔය හයි බ්ලඩ් ප්‍රෙෂර් කියයි, කොලෙස්ටරෝල් කියයි, කුණු අරව මොකුත් තිබුණ නැහැ ඒ කාලේ. අපි අත්තම්මල මොත්තම්මල බොහෝ වයසට යනකම් හිටියා. ඒ මොකද අල්ලපත්තල කොස්තේ. දැන් මේ ලංකාවට ඇහෙන්නේ ඒ පැත්තට යනවා දැන්. වෙනිසන් වලට දාන බෙදනකොට හැමදාම ඔය හතරෙන් එකක් තියෙනවා. ඉස්තරේ වනේ හොත්තම සුඛෝභෝගී පෝටල් වලින් කෑම ගෙනල්ලා කෙලින්ම නිවන් දකින්න බුරියන් තමයි පූජකේ. දැන් නෑ. දැන් ආයිති ඉබ්බට තියෙනවා, බත්තලා තියෙනවා, මොන මොනාද තියෙනවා. ඉතින් හැම නුහුරු දෙයක් නෙවෙයි සිංහලයට. අපිට කරන්න තියෙන්නේ අපේ ගමයි, පන්තලයි, වැවයි, ගහවයි එක්ක අපේ අත්තම්මල මුත්තම්මල හිරපු තැනට අපේ දරුවන්ට පාර වෙන්නන්න පුළුවන් නම් මොහොතේ සුණුනම වෙනස් වෙලා නැහැ. වෙනස් කරන්නත් බෑ. ඒ වගේම මේ ධර්මයේ තියෙන විමුක්ති රසය කවුරුත් ඡාප කරාට මොනම මූලධර්ම කාර්යයකට වෙනස් කරන්න බෑ. නමුත් වෙනස් කරන්න බෑ කියලා තමයි රස විඳින්නේ නැතුව හිටියාම එහෙම ඉන්නවා ඒක මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ කියලා දන්න මිනිසු දොස් කියන. දන්න මිනිසු පහත් කළසරකට. ඒ නිසා අපි නැවත හැමදාම නැවත සලකා බලන්න ඕනේ. අපි මේ දවස් ඇතුළත සීලය අධි සීලයක් කරගන්න, චිත්ත භාවන අධි චිත්ත භාවනාවක් කරගන්න, ප්‍රඥා භාවන අධි ප්‍රඥා භාවනාවක් කරගන්න යමක්. අබ්බමල් රේණුක තරම්වත් ඉස්සරහට ඉදිරියකට ප්‍රගතියට කල්පනා කරනවා නම් ඒ මනුස්සයා කියන්න පුළුවන් එයා තමන්ගේ අත්කුසලයේ දාන්නවා තමන්ට අනුකම්පා කරනවා අත්ත් සිද්ධිය සලකන කෙනයි කියන. අපි දහසකුත් එකක් නිදහසට කරුණු කියලා ඔය එකක්වත් කරගන්න නැතුව හිටියට මරණයේදී අපට බරපතල ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අපිට කරන්න තියෙන දහසකුත් එකක් යුතුයකම්. කලීතු සුමේ කටයුතු කරන ගමන තමන් පිළිබඳව කල්පනා කළා අත්ත් සිද්ධිය කල්පනා ඒක ආත්මාර්ථකාමී කියලා හිතන්න යන්න එපා. මොකද තමන්ගේ අත්කුසල තව කෙනෙක්ගෙන් ලැබෙන්නේ ආන්නේ කටයුත්ත කරනවා නම් අපේ ජීවිත හරි සුන්දර ජීවිත බවට පත් වෙන එළෝ මෙළෝ දෙකම ගැලපෙන නාම රූප දෙකම ගැලපෙන ආධ්‍යාත්මික සහ ශාරීරික වර්ධනය දෙකම ගැලපෙන චෛතසික සුඛේ සහ කායික සුඛේ දෙකම ගැලපෙන ජීවිතයක් වඩපත් වෙනවා. ඉතින් එහෙම නැත්තම් අංශභාගයි. ඒක නැත්තම් මේ ආර්ථික විතරක් බලනවා, කාය විතරක් බලනවා, මෙලෝ විතරක් බලනවා. ඒකට අර පැත්ත සෝදපාලුවට ලක් වෙනවා. එනිසා අපි එක එක්කෙනෙක් මේ විදිහට කටයුතු කරලා බැලුවොත් හැම මේක වැඩි ටිකක් හොඳින් කරන්න පුළුවන්. ඕනම දෙයක් මේට වැඩි හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒක කොච්චර ඉහළට ගියක් තියෙනවා. ඒක බුදු දනන වෙනන්නේ ඕපන් අයික ගුණියාර. අපි ඉන්නේ දැන් මැද තැනක. මේට වැඩි අපි ඉන්නේ හොඳ තැනක කියන්නේ කාටවත් කියන්න බෑ නරක තැනක කියන්නේ. නමුත් එකයි කියන්නේ මේක වඩා හොඳ එකක් තියෙනවා. මේ වඩා හොඳ ඉදිරියේ හොඳ අල්ල බදා ගන්න එක තකතිරු කරනවා. වඩා හොඳ දකින්නකොට හොඳ යහට යන්න පුළුවන් ගතිය තියෙනවනම් අත්තු කුසලේ දාන්න කියලා. ධර්මයේ දාන්න කියලා. විමුක්ති රසය දාන්න කියලා. ඉතින් ඒකට තව කෙනෙකුට අපි ඇඟිලි දික් කරන්නේ නැතුව හැමදාම ලදලද වෙලාවේ ඒ විදිහට සලකා බැලීම කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්නයි කියලා. හැරිලා බලන එක ඒක තව කාටවත් කරන්න බෑ. ඒ නිසා තමන්ගේ දිනදා ජීවිතේ කටයුතු වකින් යුතුකම් ඉෂ්ට කරන ගමන් දවසට සුළු වේලාවක් තියාගන්න මාත් එක්කම ඒකට අපි මේ භාවනා වැඩ පිළිවෙලදී හදාගත්ත පදේ තමයි මම දැන් මෙතන කවුරු හරි මේ සබේ ඉන්නවා නම් විවේකයක් වෙච්ච වෙලාවක ඉඳගෙන ඉන්න වෙලාවේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්න වෙලාවේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා දන්නේ නැති එයාට කවදාකවත් පහන කරන්නත් බෑ මහුවයි. යම් කිසි කෙනෙකුට මේ ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියනවා. යාට මේ ජීවිතේ නිවන් දකින්න පිණ කියන. එසක් පරීක්ෂා කරා. පරීක්ෂා කළ බලන්න චිත්තක්ෂණ කීයක් ඒ තමන් ඉන්නේ ඉරියව්වේ Taman ඉදිරිපත් වෙලා තියෙන දේට මූණ දාලා ඉන්න පුළුවන්ද කියන කතිය දිහා බැලුවොත් තමයි තේරෙන පටන් ගන්නේ මේක ඉතාම දුර්ලභ පුංචි පටන් ගන්නකින් පටන් අරගන්නේ පස්සේ අතුයිටි වීදී හැදෙන්න පටන් අරගත්තට පස්සේ අපිට තේරෙන පටන් අරගන්නවා අපි ළඟ කොහොමදත් මේ ගුණය තිබිලා තියෙනවා අපිට කියන එකට අනුග්‍රහ කරන එක විතරයි ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා ධර්මය අහලා පෝෂණය කරන එකදී මේ විනාඩි ගානක් අපි ගත කරේ සුතානුගහිත පිණිසයි. ඒ නිසා මෙතෙක් ඒ කටයුතු කරගෙන ගිය අයට මේ ධර්ම දේශනාවේ සඳහන් කාරණා තේරුම් අරගෙන තව තවත් ඉදිරියට ඒක තනවාඩගෙන ඉදිරියට යන්න විමුක්තිය ලබා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් අපි ධර්ම දේශනාවක නිමාවක කර විදියට සම්ප්‍රදාන කුල නිමාවක් විදියට අපි ඒතාවතා චාදිකාචා සජ්ජායනා කරලා මේ වගේ සංවිධානයක් කිරීමට පෙනී නොපෙනී උදව්පකාර කරන ලද සියලු සත්පුරුෂයෝ අපිත් එක්ක එකවර සාදුනාද කරමින් ඉන් අනුමෝදන් විත්වා කියලා සාදුකාරය පවත්වනවා. ඒ වගේම අපි විශාල නෑ පිළිස් යෝනියෝජනය කරන පිළිස් ඉතින් අපි විශාල ණය පරපුරක් නියෝජනය කරනවා. ඉතින් අපේ සියලු ණයයොත් මෙතන හිටියනම් හොඳයි ධම්ම සභාවේ. නමුත් ණය. නමුත් අපි ණය සියලුම දෙනා සිහිපත් කළා අපි කරගත්ත කුසලය. ඒත් සමාදන් වෙත්තා ඉන්නා තරග සිට නෙත හිත මේ පැත්තට යොදත්වා අපිත් එකට සාදු කියත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. අපාරකට මේ සියලුම ක්‍රමවලින් රස කර ගන්නවද පින් නිසා අරුවචනාංශයේ දේවා දේශනාවකට වදාරන දීච වර්ගී ධර්මීය රසය විමුක්ති රසය මේ ජීවිතයේදීම මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඇතුළත ජීීම ලබා ගැනීමට මේ කුසලයක හේතු වාසනා වේවා කියලා සාදු කරගන්නවා. අපි ඒකම තමයි මේ තාවතාචාති ගාථා සජ්ජායනා කරලා කරන්නේ. ඉතින් අර වචනෙන් සිංහලෙන් සඳහන් කරගත්ත වචනය අපි පාලි ගාථා දේශනාව අධ්‍යයන කිරීමෙන් සම්ප්‍රදාන කොට පින්බැමිලිවට පෙළඹෙනවා. එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වන්තනාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සදා සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සදා සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය